This is the second part of the previous talk. It was spilt for your convenience of listening. ආවෙන් පස්සේ කිසි දෙයක් ඉතුරු නැහැ. හම්බ වෙච්ච වෙලාවට දැනෙන දෙයට හිතනවා කියනවා කරනවා. නමුත් එනකොට නිරුද්ධයි. අපිට කර්ම රැස් වෙනවා රහතන් වහන්සේට කර්ම රැස් වෙනවා. යන්න ඉස්සෙල්ලා තිබුණ නෙමෙයි ආවෙන් පස්සේ තියනවා නෙමෙයි කියන තැනක අපිට ජීවත් වෙන්න බැරිද? පුළුවන්. කණ්ණාඩිය ගාවට අපි යන්නේ. ලිඳකට, වැවකට, පොකුණකට අපිට එදලා මූණ බලන්න උනොත්. දැන් බලන්න ඔයගොල්ලෝ කණ්ණාඩිය මූණ බලන්නේ නැද්ද? බලනවද නැද්ද? බලන. බලනකොට යන්න ඉස්සෙල්ලා තිබුණු ඡායාව බලන්න දෙයක් නැහැ. එතකොට ගිහින් ආවට පස්සේ තියනවද? ඡායාව නැහැ. ඒ වෙලාවට උපද්දවාගෙන බලනවනේ. නමුත් උපද්දවාගෙනයි බලන්නේ තාම ඉපදිලා නැහැ කියලා ගිහිල්ලා මුණ බලන්න බැයිද? යසාගේට කලින් නොතිබීම එවිලාම උපද්දගෙන හොඳට හිතින් කීම් කිරින් කරලා මූණේ හැඩ බලලා කොණ්ඩේ తీරලා පවුඩු රුක් ගාලා අපි එන්නේ. ආපහම ඉතුරු වෙනවද මොකද? නෑ. ඒ වගේමයි රහතන් වහන්සේගේ ජීවිතය. එතන රැඳෙන්න දුක නැහැ. මැරෙන්න මිනිස්සු ඉතුරු වෙලා නැහැ. ජරා මරණට යන්න ද්‍රව්‍ය කාරණා ඉතුරු වෙලා නැහැ. ඉතුරු වෙච්ච දේ තුලයි. තියෙන වාහනේ, තියෙන ගෙදර කැඩිලා බිඳිලා කුඩු වෙලා තියෙන්න පුළුවන්. අපිට තියෙනවා නම් තියෙන දේ නැති වෙනවා. නැති වෙච්ච දුක වෙන්නේ. මම මේ කතා කරන ටික උගුන් තේරෙන්නේ නැති ඒ කියන්නේ අපේ නිරෝධය නැත්තම් ඇයි නැත්තේ ওই තියෙන්නේ තිබුණු හින්දා නේද කැඩිච්ච එක හරි අපිට හම් වෙන්න පුළුවන් උනේ කියන වගේ තැන්වලින් අපිට ප්‍රශ්නේ. නමුත් තිබුණු හින්දා තමයි අපිට කැඩිච්ච දේ හම් වෙන්නේ. තියෙන හින්දා. නොතිබුණා නම් අපි කියමු අපි කැඩිච්ච කියන එක තියෙන හොඳ දේ තියෙන අත්දැකීමට සාපේක්ෂව. කැඩිච්ච දේ ඉස්සෙල්ලාම අපිට හම්බ වුණා. අපි ඒක කැඩුණා කියන දන්නවද? අපිට යමක් කරන වෙන්නේ අලුත් එකකට සාපේක්ෂව. අලුත් වෙන්නේ පරණ එකකට සාපේක්ෂව. ඒකයි මම කිය තුන් කාලය කියන එක අපිට නැති වෙලා නැහැ ජීවත් වෙනවා. ওই තුන් කාලය යන්න ඉස්සෙල්ලා තිබුණා මේ ගියන් පස්සේ නැහැ කියන තැන ගත්තොත් අපිට මේ විදිහට ජීවත් වෙන්න බෑත්තම කියන්න බෑ. ඒ කියන්නේ අද අපේ ජීවිත අපේ නෙමෙයි දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, මිනිස්යන්ගේ තොක්කොගම ජීවිතේ තියෙන අවිද්‍යාව මත. අවිද්‍යාව අඩු වුණු ජීවත් වෙන්න පුළුවන් මේ වගේ රළු දේවල් කරන්න බෑ. ඒ නිසා තමයි රහතන් වහන්සේ නම එක්ක දවස් හතක් ඇතුළත පිරුණම් පානවා එහෙම නැත්නම් පැවිදි වෙනවා කියලා කියන්නේ. පැවිදි වුණාම ජීවිතේ ගැට ගහගන්න හරි හම්බ කරන්න ඕනේ නෑ. එක එක ඒවා plan කරන්න ඕනේ වෙන්නේ නෑ. අපි හිතලා රස්සාවල් කරනවා වැඩට යනවා වැඩට ගිහලා මෙහෙම කරනවා අහවලාවතෙන්ට දානවා කියලා මේ ඔක්කොම කරන්නේ මනෝමයෙන්නේ. කොහොමනේ අපේ ජීවිතේ තියෙන්නේ? ওই වගේ මෝඩකම් කර කර ජීවත් වෙන තරම් අවිද්‍යාව විතර නැති නිසා. ඉතින් මම මෙතෙන්දී ඒකත් ඕගොල්ලෝ බරක් වශයෙන් ගන්න එපා. ඒ වගේම දැන් ඕගොල්ලන්ට ගෙවල් දොරවල් යාන වාහන දුවා දරුවෝ තියෙනවා නම් අම්මෝ මේවෙන් අපිට වෙන්වෙන්න වෙයිද කියලා තමයි දුකක් බයකුත් හිතෙන්න පුළුවන්. ඒකට කියන අනුපාදා පරිතස්සන කියලා. බුදුරජාණන් හරි ලස්සන නම් දීලා තියෙනවා. ඒකට කියනවා මොකද්ද? අනුපාදා පරිතස්සන. ඒ කියන්නේ අතහැරෙන්න වෙයි කියලා අතහැරීම ගැන බයක් හිතෙනවා. මගේ දරුවා එතකොට නැති වෙයිද? ගෙදර නැති වෙයිද? මේ රස්සාව නැති වෙයිද? එහෙනම් ඔය එකක්වත් අයින් කරන් දෙපා. ඔය නැති කරන්න හදන්නත් එපා. බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා සත්හත වන භව දුකට වේදනා භව දුකට වේදනා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හොඳ සල්ලි වෛද්‍යවරයෙක් කියන්නේ. හොඳ සැත්කම් කරන්න පුළුවන්. අපේ කකුලක කටුවක් ඇඳලා තියෙනම් කකුලේ ඇඳලා තියෙන පොඩි කටුව ගන්න උන ඒක එහාට මෙහාට පාදනකොට අපිට කොච්චර රිදෙයිද? පෙන්නනවා ඒ වගේ නෙමෙයි ජීවිතේ පසාරු කරගෙන යන්න විදිලා තියෙන බලවත් මොහලක් තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නැමැති හුල කිසිදු වෙහසක් කිසිදු ඍදුවක් නැතුව ගලවලා දානවා. ඒ කියන්නේ දුව, දරුවෝ, ගෙවල්, දුරවල්, යාන, වාහන, ඉඩකඩම් විතර නෙමෙයි තමන්ගේ ජීවිතය පවා. ඒවා බැඳිලා තියෙනවා නම් ඕගලන්ට කිසිදු වෙහසක් නැති වෙන විදිහට ඉබේම ඕගොල්ලන්ගේ ජීවිත ඒ බැඳීම් මුලින් අයින් කරනවා චුට්ටක්වත් දැනෙන්නේ නැහැ වෙහසක්. දැනෙන්නේ නැති විදිහට. ඒක උපායයක්. අනේකේහි උපායේහි නරදම්මේ දමේහිච. නොඑක් නොඑක් උපායන්ගෙන් මනුෂ්‍යයන්ව দমনය කළා. පුරුෂ ධම්ම සාරති අස්සය දක්ෂ අස්ත්‍යාචාරවරු අස්සය দমনය කරනවා වගේ ඈ සත්‍යාචාරවරු කියලා කියන්නේ. අලින්ව দমনය කරනවා. පුරුෂයව দমনය කරන්න වේදුරෙක් වගේ කියලා පුරුෂ දමන සාර්ථකය කියන්නේ. හැබැයි දන්නේ නැහැ. ඕගලන්ට gedara සිහි වෙනවද? දැන් මේ සිහි වෙන්නේ මනසින් ධර්මාරම්මණයක්ම සිහි කරගත්ත නේද කියලා ඕගොල්ලෝ සිහි කෙරුවෝ. ඕකෙන් ඕගොල්ලන්ට දරුවා අයින් කරන දුක එනවද? gedara dora ඉඩකඩම් අයින් කරන දුක වෙහෙස එනවද? ඒ කාටවත් ඕගොල්ලෝ වෙනස කාටවත් අසාධාරණයක් කරලා තියනවද? දැන් gedara සිහි වෙනවා කියන එක මනසින් උපන ධර්මාරම්මණයක් නේද කියලා හඳුනගන්න එක විතරයි කරන්නේ. ඕකෙන් ඕගොල්ලෝ කාටද කළ හිංසාව? කාටද කළ වැරද්ද? කළා තියනවද නැහැ. ඒකෙන් කිසි දෙයක් අයින් කරන අපහසුකමක් තියෙද? නැහැ උච්චතයි වань. අන්න ඒ වගේ ටිකක් ඕගොල්ලෝ කර කර ඉන්න. සියලු සංයෝජන බඳුන් වයින් වෙලා ජීවිතේ සීත භූතෝස්ම නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල් වූයේ වෙමි කියන තැනකට ජීවිතේපත් වෙලා තියෙන්නේ. කිසිදු කෙනෙකුට ඕගොල්ලෝ නිසාවත් දුකක් නොවන විදිහට එයා නිසා ඕගොල්ලන්ට දුකක් නොවන විදිහට ජීවිතය දෙහැමිව සංයෝජනයෙන් නිදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආයතන ටික එකට ගැටි ගැසීමෙන් හැදෙන ලෝකයේ තුල දුක් විඳින්න මෙච්චරයි කියලා කියන්න බැරි සංකාලයක්. ඒ ටික පෙන්වන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් හම්බුණු නිසා බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා පෙන්වෙ වෙන මොකොත් නෙමෙයි. ඔබෙත් මගේ ජීවිතය තුළ හැමදාම එක තැනක පල් වෙන එකාකාරී ලෝකයක් හම්බ වෙන දැක්කපු දේම නැවත නැවත හම්බ වෙන මේ මානසික මට්ටම හැදුණු හැදෙන මෙන්න මේ ආයතන පටලැවිල්ල පෙන්වන්න විතරමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ එච්චරයි හැබැයි කොච්චර අපේ සංයෝජනේ බලවත්ද කියනවනම් අද දවසේදී අපිට හිතන්නවත් ඉඩ දීලා නැහැ මේ මනෝ පරිචිදම්මේ චුප්පජිති මනෝ විඥානං කියන ටික හිතන්නවත් ඉඩ දීලා නැහැ සිහි වෙලා ඒකට හිතින් කින් කින් කළා එක්ක ඇලිලා එක්ක තරහ වෙලා ඉවරයි අපි. එච්චර වේගයි අපේ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය. ඇත්ත. gedara කියලා දරුවා කියලා සිහි කරගන්නකම මනස ධර්ම රමන මනෝ විඥානයක්. ඒ ඇත්ත සිහි කරගන්නොත් අද ඉඳ නැහැ. ඒ සිහි කරගෙන සිහි කරගත්ත කෙනා හෝ දේ තියෙන දෙයක් වෙලා තියෙන දෙයක ඇලිලා ගැටලා තියෙනවා අපි. එච්චර වේගවත් කෙලස්. ඒ නිසා මෙන්න මේ ඇත්ත පෙන්නලා පෙනෙන දේ හිතෙන දේට හිතෙන දේ පෙනෙන දේට ඒ ආයතන දෙක ඇහෙන දේට ගැට ගහන්න නැතු එතන එතන හඳුන ගන්නකම විතර විශේෂයෙන්ම විශේෂයෙන්ම මන ආයතන අල්ල ගන්නට ඕනේ. මේ සිහිය මොන යොදා ගන්නට ඕනේ. කිසිම වෙලාවක ඇහැයි කනයි අතර නාසයයි ඇහැයි අතර මේ ආයතනයක ආයතනයක් අතර සම්බන්ධතා නැහැ. ඇහෙන් යමක් දැක්කට පස්සේ ඒක මනෝ විඥාණයට ගිහිල්ලා මනෝ විඥාණය හරහම යාපහු අනිත් ආයතනට සම්බන්ධ වෙනවා. මනෝ විඥාණය කියන තැනින් අල්ලගන්න අපිට සිහි නෝන නම් ආයතන ටිකේ ඒකාබද්ධ වෙච්ච ලෝකයේ නෙවෙන්නේ. අපි දුරකථන දෙකක් තිබුණොත් දැන් මං අතේ තියෙනවා මේන ස්වාමීන් වහන්සේලා අතේ තිබුණොත් කොච්චර ළඟද? මම මේ ෆෝන් එකට කෝල් එකක් ගත්තොත් කොච්චර ළඟ වුණත් මේ ෆෝන් එකේ කෝල් එක අරකට එන්නේ. කෙලින්ම දුරකථන මධ්‍යස්ථානටම ගිහිල්ලා එතනින් වෙනවා මිසක. ඒ නිසා යාට පුළුවන් ඕන එකක් පරිහරණය කරන්න අපි දෙන්න අතර කෝල් ගන්න එක ඕ නැති එක ඒ ආයතනෙට පුළුවන් පාලනය කරන්න. මොකද ඒ හරහා අපිට මේ හැම සම්බන්ධයක්ම කරන්න වෙන්නේ. ආයතනයේ සම්බන්ධය නැතුව අපිට දුරකථනය හරහා පිටින් කර සම්බන්ධ වෙන්න තිබුණේ නම් ආයතනෙට කිසි දෙයක් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ වගේ මෙච්චර ළඟ තිබුණා. ඇහැයි නාසයයි කනයි නාසය මේ ආයතන වලට මුඛාණ්ඩ බෑ. ඔක්කොම තෙනෙන දේ ගැන හිතන්න හෝ තෙනෙන දේ ඇහෙන ශබ්දයට බඳින්න හෝ ශබ්ද ඇහෙන දේ බලන් යන්න හෝ නම් මන ආයතනේ හරහම තමයි තියෙන්නේ. එතන අල්ලගත්තොත් දුරකථන මධ්‍යස්ථානයේ වැඩට ගියොත් හරි මේ ඔක්කොම දුරකථන ටික පාලනය කරන්න පුළුවන්. ලක්ෂ කෝටි ගණන් තිබුණත් එක බොත්තනේ ඔබන්න පුළුවන් ඔක්කොම අක්‍රිය වෙන්න එක බොත්තම ඔක්කොම සක්‍රිය කරන්න පුළුවන්. පුළුවන් දෙයිද? පුළුවන්. ඒ වගේ ආයතන 6ක 6 ඇතුළු කොච්චර නිමිති තිබුණාද? එක බොත්තම ඔක්කොම සක්‍රිය කරන්න පුළුවන්, අක්‍රිය කරන්න පුළුවන්. මනෝයතන. ඉතින් ඒ වගේ හැම වෙලාවෙම අතීත නරුණු අතීතයේ සිහි කරන સિદ્ધාන්ත මනෝමමයි. පංචායතනෙට ඇහැ කන දිව නාසය ශරීරය කියන පංචායතනෙට අතීතය සිහි කරන්න බෑ. නූපන්න අනාගතේ හෙට තව ටිකකින් හෝ මොනවා හරි කරන හැම දෙයක්ම අනාගතේ මනෝමමයි. ඇහැ කන දිව නාසය ශරීරය කියන පංචායතනට බෑ. පංචායතනේ පිරිසිදු වර්තමානයක් මන ආයතනයට වර්තමානයේ තියෙන දෙයක් සම්බන්ධ වෙන්න පුළුවන් අතීතයක් පුළුවන් අනාගතයක් පුළුවන්. විඥානයේ මායාවක් කියලා කියන්නේ. එයා තමයි කොහොම වන්නේ? ඉතින් මම ඔයගලන්ට මතක් කරන්නේ මේ දීර්ඝ සංසාරේ මේ කොච්චර එන්නේට දිවෙන සැරිසරන විදිහ කර්ම රැස්ුනේ කර්ම රැස් කළේ මෙන්න මේ අවිද්‍යාව. මම කර්ම රැස් කළා නෙමෙයි අපි කර්ම රැස් කරනවා නෙමෙයි අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාවයි කර්ම රැස් වෙන්න හේතුව ප්‍රත්‍ය. අවිද්‍යාව කියන්නේ පුද්ගලයේද? සත්‍යයේද? ධර්මතාවය. මොකද්ද අවිද්‍යාව? මේ ආයතන කුසලතාවය නැතිකම. ආයතන ටික හඳුනන්නේ නැතිකම. මෙන්න මේ ටික හඳුනගන්න ඕනේ. ඔන්න ඕක හිතාගන්නකො දැන් පළවෙනි ඥාන දර්ශනේ. අපි කරන්න ඕනේ සසර ගෙවා ගන්න, නිවන සාක්ෂාත් කරගන්න, එතන එතන ආයතනය හඳුනගන්න එක විතරයි. ඒ කියන්නේ දැකපු දේ සිහි කරන්න පුළුවන් දැකපු දේ සිහි කරන සිද්ධිය දන්නවා තමයි. දැකපු දේ සිහි කරන සිද්ධිය දැන් දැකපු දේ තියෙන සිද්ධියයි කියලා රැවටෙන්න එපා. දැකපු දේ සිහි කරන්න. හැබැයි සිහි කරලා තියෙන දේ හැටියට හිතින් කියින් කියින් කරන්න යන්න එපා. එන්නඳ සිහි කරගන්න දේ තුල තිබුණ මෙන්න මෙච්චරයි. තියෙන්නේ මෙච්චර. ඒක ඇත්තක්. මේ ශාසනේ බය නැතුව ඕනම තැනක පෙන්වන්න පුළුවන් මේ දර්ශනේ තියෙන නිසායි අනිත් හැම ආගමකටම වඩා හැම ආගමකම මරණයෙන් පස්සේ විමුක්තිය පෙන්වනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජීවත් විද්‍යම විමුක්තියක්. අජරාමරකම. ජරා මරණයෙන් මිදෙන දර්ශනය. ඒක ලැබෙන්නේ මෙන්න මේ ටිකෙන්. ඒ නිසා ඔන්න ඔය ටික බය නැතුව පෙන්වන්න. එතකොට ඒක ටික ටික හුරු කරන්න. ඊට පස්සේ දන්නවා අපි මෙන්න මේ මනසින් සිහි වෙනකොට මනසින් සිහි වෙන දේ ඒක දැකපු අහපු දේවල් ඇති බවට හමුවෙන්න ඉස්සෙල්ලා හඳුනාගත යුතුයි. පෙනෙනකොට පෙනෙන දේ සිහි කරගත්ත දෙයට ගැට ගැහෙන්නේ නැති වෙන්න හඳුනාගත යුතුයි. මොකද දැන් අපි කියමු මේක නිමිත්තක් සිහි කරගන්නවා මනෝමය. හොඳට හිතනවා. තාම gedarawe නැ. කොහේ හරි ගිහිල්ලා ඇති, වවුන් ගහලා ඇති, ආවාල්ක කියලා දැන් මනෝමයෙන් හොඳට නිමිත්තකට බැඳලා බැඳලා බැඳලා දැන් මනෝපටිච්ච ධම්මච්ච උපජිත මනෝවිඥාන. මේක. ඊට පස්සේ ඇහැට රූප පෙනෙනකොටම චක්කුම් පටිච්ච රූපේක උපවි චක්කු විඤ්ඤාණ පෙනෙනකොටම දැන් පෙනෙන දේ හිතට එකට අයිති නෑ. දන්නේ. කෙලින්ම මෙච්චරලා ගැට ගහපු අර මල්ලම පෙනෙන දෙයට ගැට ගහනකොට ඔන්න ඉතින් රණ්ඩු. ආව නේද කියලා අර ටික ඔක්කොම පෙනෙන දෙයට ගැට ගහනවා. කරන්නේ ඒකමනේ. නමුත් අවිද්‍යාව දුර වුණොත් මේ මෝඩකම් පවත්න්න බෑ. එතකොට ජීවිතයේට දුක පවතින ඉඩක් නැහැ. උන් ඔය ආයතන වෙන් කළා දකින්න තැන ටික ටික හරි හුරුකට යුතුයි එතනනුයි නිවීම විදීම හැදෙන්නේ කියලා දැනගත්තා. දැනගෙන ඕක තියාගත්ත පැත්තට. මොකද අද දවසේදී ඕක කරනවා තිය හිතන්නවත් බෑ. පෙනෙනකොට හිතලා ඉවරයි හිතනකොට පෙනුන හැටියට කටයුතු කළා ඉවරයි. එල්ල ගැටලා ඉවරයි. ඒ කියන්නේ ඉඩක් නැහැ. ඒ නිසා ඔන්න ඔය ඇත්ත දකින්ද ඉඩ හදාගන්න තමයි අපි චිත්ත සමාධියක් අපිට ඕනේ සමතේ ඕනේ. සමතේ වඩන්න විදිහක් නෑ අපිට කය වචන දෙක අසංවරයි නම් රළුණා. දැන් ඒ නිසා අපි මොකද කරන්නේ? දීපින් උතුම්නම් නිත්‍ය පංචශීලයකත් එක්ක ආජීවට්ටම සීලයක ඒ වගේම උපෝසත සීලයක පිළිතලා කය වචන දෙක පුළුවන් තරම් සංවර කරගන්නවා. කය වචන දෙක සංවර කරගත්තේ හිත සංවර කරගන්න උපකාර පිණිස. එහෙම සාය සංවර කය වචන දෙක සංවර කරගෙන නැත්නම් සීලයක පිළිතලා ඊට පස්සේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්නෙ දැන්. දැන් මෙච්චර කල් මගෙන් අහපු ටික අපි කරන්න ඕනේ මේ වැඩේ කියලා අහගත්ත කියන ටික ආර්ය ශ්‍රැංග මාර්ගය නෙමෙයි. ඒක කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබුණු සුතමය ප්‍රඥාව. කටයුත්තේ මෙන්න මේකයි කියලා අහගත්තා. අහගත්ත දේ දැකගන්න යන ගමන් මගයි ආර්ය ශ්‍රැංග මාර්ගය. ඒක සීල සමාධි ප්‍රඥා. දැන් තමන් තුලින් හැම වෙලාවෙම ආර්ය මාර්ගයේ අනුගෙන් අහලා ගන්න බෑ. ඒක තමන් තුලින් ගොඩනගෙන එකක්. දැන් ඕගොල්ලෝ කය වචන දෙක සංවර කරගත්තොත් මේ සීලයක පිළිතලා අන්න තමන් තුනේ වායාම වාචා කම්මන්ත ආජීව කියන අංග තුන පිළිති ආර්ය අෂ්ටාංග මාර්ගයේ සිල්වත් වෙනවා. ඊට පස්සේ අංග ටික මොකද්ද? උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩලා හිත එකඟ කරගත යුතුයි. සීලයේ පිළිතන්නේ මොකටද? සීලයක පිළිතලා ඊගාව අංග ටික තමන්ගේ ජීවිතය හදාගන්න වායාම සති සමාධි උත්සාහයෙන් සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. එහෙම හිත සමාධි කරන්නේ මොකටද? ditthi සංකප්ප. ඇත්ත ඇති හැටි බලන්න ඇත්ත ඇති හැටි බලන විදිහට හිතන්න. මොකද්ද ඇත්ත ඇති හැටි බලන්න මොකද්ද හිතන්නේ? කල්යාණ මිත්‍රසුර පරතෝගසෙන් හම්බුණානේ අපිට මෙන්න මෙන්න සියලු දුක නිවෙනවා. ලෝක නිරෝධයට යනවා. කාලත්‍රේ හිටින්නේ ජරා මරණයට ඉඩ නැහැ. මෙන්න මේ ඥාන දර්ශනය හුරු කරන්න දෙය කියලා ඉගෙන ගත්තනේ. හිත වඩ වඩ ඔන්න ඕක හුරු කරන්න ටික ටික. සීලයක පිළිපිටලා හිත වඩමින් මෙන්න මේ ටික බලනකොට මේ ටික ටික හුරු කළොත් වෙනවා මොකද්ද? සීල සමාධි ප්‍රඥා. විමුක්ති. සියලු ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ ඥාන දර්ශනයත් පහළ වෙනවා. එතකොට දැන් අපි දර්ශනය ඉගෙන ගත්තා. සීලයක පිළිටන්ඩ දැන් මම කියලා දෙන සීලයක පිළිట్లా ඊට පස්සේ මොකද කරන්න ඕනේ? උත්සාහයෙන් සතිපට්ඨානය වඩනවා. සතිපට්ඨානය කියන්නේ වායාම සති සමාධි කියන අංග තුන සමාධියට සමාධිය කියලා කියන්නේ සමතය කියලා කියන්නේ හිත එක්තැන් කරන, තැම්පත් කරන, නතර කරන දෙයට. කියන්නේ හිතේ හිතේ කතා කරන සිතුවිලි අඩු කළා අරමුණු වල වේගය අඩු කරනවා. අද අපිට gedara කියලා හිතනකොට මුකුත් කරන්න බෑ හිතලා ඒකට කටයුතු කළා ඉවරනේ. අන්නේ සිහි වෙන දේ ඇත්ත බලාගන්න පුළුවන් වෙන විදිහට සිහි වෙනකොටම ඒකට ප්‍රතිඋත්තර බඳින වේගයයි අඩු වෙන්නේ මේ සමාධිය. ඇහැට පෙනෙනකොටම මනස තියෙන දේකට ගැට ගහලා හිතින් කියින් කියින් කරන වේගයයි අඩු වෙන්නේ. ඒකයි සමාධිය තියෙනකොට ඇත්ත ඇති ඇති දකින්න පුළුවන් කියලා කියන්නේ ඉඩ තියෙනවා. එතකොට ඉඩ තියෙනවා. දැන් ඉඩ නැහැ. අද මේ මනසට ආය හිතන්නවත් ඉන්න කෙනෙක් සිහි වෙනකොට අරමුණේ ඇලිලා රාග සහගතව හිතලා ගොඩක් ගිහිල්ලා ඉවරයි. අරමුණේ සිහි වෙලා ඇත්ත වෙලා ගැටිලා සමහරට මරන්න කපනකොටම කඩුවත් හොයනවා වෙන්න පුළුවන්. එච්චරට මේ සිටි හැටි. යමක් සිහි වෙනකොට පෙනෙනකොට ඒකට වේගෙන් ඇලෙන ගැටෙන විදිහට ප්‍රතිඋත්තර බඳින ගතියයි අඩු වෙන්නේ මේ සමතේ. සමාධිය. ඒකයි සමාධිය ඕනේ කියලා කියන්නේ. සමාධිය ඇත්ත ඇති හැටි බලන්න උපකාරයි කියලා කියන්නේ ඒ නිසා. එහෙමයි උපකාර වෙන්නේ. අද ඇත්ත ඇති හැටි බලන්න උපකාර නැහැ. සමාධිය නැති හින්දා බලන්න බෑ. බලන්න ඉඩ නැහැ. එච්චරට වේගවත් වෙලා මනස එච්චර ඇත්ත වෙලා ඒ ලෝකය කාරක කිව්වොත් පේන කාරකම කියලා හිත ඒකටම නැමිලා මම මිසක ඒක සිහි කරගන්න එකට ඉඩවත් නැහැ චුට්ටක්වත් දශමයක්වත් අන්නේ අර්ථයයි සමාධිය ලැබෙන්නේ අන්නේ අර්ථයයි සමාධිය ලබා දෙන්නේ ඒ නිසා සතිපට්ඨාන වඩනවා උත්සාහය උත්සාහය මොකද්ද සතිපට්ඨාන භාවනාවට නැඹුරු වෙනකොට මෙතන තියෙන සතර සම්ප්‍රදාන වීර්යය. ඒ කියන්නේ උපං අකුසල් දුරු කළ නූපං අකුසල් නූපදවන. උපං කුසල් වැඩි දියුණු කළ නූපං කුසල් උපද්දනවා කියන හතර තියෙනවා සතිපට්ඨානය වඩන්න උත්සාහවත් වෙනකොට. ඒ කියන්නේ වැඩුණු සිහිය වැඩි දියුණු කරන නූපන් සිහිය දියුණු කරන්න නැඹුරු වෙනවා කියන්නේම අකුසල පැත්ත අතහැරලා කියන්නේ. ඔගොල්ලෝ සතිපට්ඨාන උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩන. සති කියන්නේ සිහිය. ප ဋ ාණ කියන්නේ පිහිටීම. සිහිය පිහිටවන්න උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ අපේ හිත ගත්තාම අද දවසේදී අලු ගොඩකට පොල්ලෙන් ගැහුවාම වගේ හිත නොයේක් නොයේක් අරමුණේ විසිරිලා. ඒ විසිරිලා තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි ওই වගේ අතීත අනාගත වර්තමාන කියලා කාලත්‍රයම අනුව අරමුණු සිහි කර කර ඒවට හිතින් කිංචිකින් කරන ඒවට උත්තර බඳිනවා. තන්යම හිතෙන්ම හිතනවා. හිතෙන්ම උත්තර දෙනවා. gedara කියලා මතක් කරනවා මතක් කරපු gedara තමන්ම ඇත්ත වෙනවා තමන්ම ඒකට හිතනවා ඒ හිතපු එකට තව එකක් හිතනවා ඔන්න ඔය යන වේගය අන්නේ සිතුවිලි වැල් යන හිතේ හිතේ කතා කරන ගතිය නතර කරන එකටයි සමතය කියලා කියන්නේ. දැන් අපි රණ්ඩුවක් හැම වුණාම ගමේ ගොඩේ කියන්නේ සමත මණ්ඩලයකට යනවා කියන්නේ. ඒ කියන්නේ ඒ ආරවුල් සංසිඳවන එකට මේ හිතේ හිතේ තියෙන රණ්ඩු ආරවුල අඩු වෙන්නේ අඩු වෙලා මේ ඇත්ත දකින්න ඉඩ ලැබෙන්නේ මේ සමතේ. ඒ හින්දා සතිපට්ඨාන භාවනාව ටික ටික ටික ටික හරි පුරු කරන්න ඕනේ. එහෙම හුරු කෙරුවොත් විතරයි අන්න අර ගැටලුව විසඳ ගන්න පුළුවන්. මේ තේරෙවිල්ලක් විසඳ ගන්න යන්නේ. මේ ගැටලුවක් ලහ ගන්න යන්නේ. එහෙම නැතිනම් මේ ගැටේ ගැට ගැහුණොත් ආය මේ ජීවිතයේ මේ ලෝකේ විතර නෙමෙයි සසරම එකට තියෙන්නේ. එතකොට කොහොමද ඒක කරන්නේ? එක එක ක්‍රම තියෙනවා. ඒකෙදී මේ සතිපට්ඨාන භාවනාවේදී හැම කමඨහනක්ම නැත්තම් ඕනම භාවනාවක් කරන්න ඉස්සෙල්ලා පරිමුඛං සතින් පට්ඨකත ආරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාරගා ශුඤ්ඤාගාරගතෝවා නිචේදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ආරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ කැලේකට හිස් දෙයකට ගහක් මුලකට ගිහිල්ලා කියලා කියන එකෙන් අදහස් කරන්නේ කැලේකටම යන්න බඩු මුට්ටු මිනිසු නැති ගේ හිස් පාළු ගේකට යන්න ගහක් මුලකට යන්න කියන එකම නෙමෙයි. ඒ වගේ ස්ථානයකට ගියාම තමන්ට කාය විවේකයක් ලැබෙනවා. ඒ කියන්නේ සද්ද අඩු, ගෝසා අඩු, කලබල අඩු පරිසරයක් වෙන්න කියන එකයි ඒකෙන් කියන්නේ. හ්ම්? එහෙම නැතුව කැලේකටම යන්න කියන එක නෙමෙයි කැලේකට යන්නේ මොකක් නිසාද? ඒ අර්ථය ගන්නවා. අරණ්‍යකට යන්නේ මොකක් නිසාද? ගහම ඕලකට යන්නේ මොකක් නිසාද? කුමන අර්ථයක්ද? ඒ අර්ථය තියෙන මෙතන මේ ආසනේ. අපිට මේක සුදුසුයි භාවිත කරන්න. ඒ විදිහට ගිහිල්ලා උජුං කායං පනිදාය කය ඍජුව පිහිටුවා ගන්නට කියන එකෙන් මතක් කළේ පර්යන්ක බඳගෙන ඒ ඉරියව්ව විතරමමයි භවනා කරන්න ඕනේ එහෙමමමයි කියන එකකින් නෙමෙයි. ඇවිදින්මින් භවනා කළොත් ඉක්මනට තෙහෙට්ටු වෙනවා. හිතගෙන භවනා කරන්න බෑ වැඩි වෙලාවක් තෙහෙට්ටු වෙනවා. නිදාගෙන ඉරියව්ව ගන්න බෑ තීන මිද්දේට හිතෙන් නිින්ද යනවා. කෙලෙස් වෙහෙසටපත් නොවි තීන මිද්දේ වගේ කෙලෙසයකටත් වැටෙන්නේ නැතුව වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒ නිසා මේ මෙතනදී තථාගතයන් වහන්සේ කමඨහනකට සුදුසු ප්‍රදේශ පෙන්නනවා මිසක පෙන්වුවා මිසක අනිත් ඒවා බෑ කියන එකකින් ඒක කිව්වා නෙමෙයි. බෑ කිව්වා නෙමෙයි. අනිත් ඉරියව් වලන යම් යම් මතෝ පුළුවන්. සුදුසුම දේ මතක් කරලා. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියනකොට කතම් පරිමුඛං නාසිකග්ගේවා මොක නිමෙත්තේ නාසයේ කෙළවර හෝ තොල් දෙක ළඟ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා මේ සිහිය පිහිටියේ වේ මනාව පිහිටියේ වේ එතකොට ඒ විදිහට කාය විවේකයේ හදාගෙන හොඳට පහසුවෙන් වැඩි වේලාවක් ඉන්න පුළුවන් විදිහට ඉඳගෙන නාසය ළඟ හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවා ගන්න. ඔන්න සතිපට්ඨානය සිහිය පිහිටුවන හැටි පෙන්වනවා. අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා. මේ ආනාපාන සතියට විතරක් නෙමෙයි හැම කමඨහනකටම. එතන ඉඳලා බුදුරජාන් වහන්සේ හැම කමඨහනක්ම පුනච පරම්පිකවේ නැවත ධන එකක් කියමු නැවත ධන එකක් කියමු කියලා දේශනා කළා මිසක මොකද නිධානය එකමයි. නාසිකග්ගේව මුඛ නිමිත්තේ කියන නාසයතුල් දෙකයි කියන දෙකම පෙන්වන්නේ චරිතනානත්තේ මත. කෙනෙකුට නාසය ඇති බව හොඳට වැටහෙනවා එතන හිත තියාගන්න පුළුවන්. කෙනෙකුට තොල් දෙක ඇති බව හොඳට වැටහෙනවා එතන හිත තියාගන්න පුළුවන්. ඒ නිසා මේ සීහිය පිහිටුවා ගන්න එකේ තොල් දෙක ගාවද උඩ තොලේද යට තොලේද කටේ මැදද කෙරෝලෙද නාසයේ අගද නහසේ මැදද කියලා මේ නිමිත්ත කෙසේ කෙසේද කියන තැනකින් ඕගලන්ට අදහස් හිතෙන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලෝ අර්ථයෙන් ගන්න. අර්ථය තමයි අපේ හිත හැම වෙලාවෙම එක එක එක එක දේවල් සිහි කර කර සිහි කර කර හිතේ හිතේ වේගෙන් කතා කරන බව. මෙන්න මේ හිතේ හිතේ එක එක දේවල් හිත හිත කතා කරන ගතිය නවත්තන්න හිත එක තැනක තබා ගන්න උපකාරක ධර්මයකුයි මේ නිමිත්ත. මේකෙන් කරන්නේ එක එක දේවල් හිතෙන්න බැරි විදිහට එකම දෙයක දැනුම් සහගත බවක ඉඳ ඉඩ සැලසීමයි හිතට. ඒ අර්ථය උපදිනවා නම් උඩුතල බලාගෙන යටිතල බලාගෙන තොල් දෙකම මුළු මුහු කටම නාසයම හරි තියාගෙන ඒ අර්ථය එනවා නම් ඒ ඇති. ඒකෙන් මම කිව්වේ සමහර අය අහනවා අම්බුද හරියට මේ නහය කිරෝලම මට අහුවෙන්නේ මේ නහය අනිත් ටික නම් තේරෙනවා කියලා. තොල් දෙකේ මේ මෙතනම හුලම් වදින තැනම අහුවෙන්නේ අනිත් හරියනම් තේරෙනවා කියන්නේ. නමුත් මෙතනදී අපිට ඕනේ මේ කරන්න හදන්නේ හිත එක එක දේවල් සිහි කරන එක නතර කරන්න. ඒ නිසා තොල් දෙක ගාව හෝ නාසය ගාව හිත තියාගන්නවා. හිත යොමු කරනවා. අන්න එතකොට කරන සත්‍ය නිමිති හිතට හිතුවාගත්ත සිහිය පිටුවාගත්තා කියන්නේ. ඒක පැහැදිලි නැත්තම් අපහදිලි නම් මම කියන්නේ Tamanට තොල් දෙක නම් හොඳට පේන්නේ තොල් දෙකේ මෙහෙම ඇඟිල්ල තියන්න ඇඟිල්ල ස්පර්ශ වෙනවා පේනවා තේරෙනවා ඒ ස්පර්ශ වෙන තැනට හිත යොමු කළා එතන දැනුම් සහගත බවක ඉඳගෙනම ඇඟිල්ල ගන්න. අන්න එතකොට ඒ තොල් දෙක ඇති බව හිතට හසු වෙලා දැනුම් සහගත බවකම ඉන්නකොට අන්න ඒකට කියනවා දැන් සති නිමිත්ති සිය පිහිටිය කියලා. සති නිමිත්ති හිත තියාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් මෙහෙම සිහිය පිහිටෙව්වට සිහිය පිහිටුවාගෙන තබාගෙන ඉන්නවා දැන් ඇතුළතින් හිතුවිලි හිතෙන ගතිය උතෙන් නතර වෙනවා. නතර වුණාට බාහිර අරමුණු සිහි වෙලා එක එක ඊට යන්න තියෙන ඉඩ නැතුව නෙමෙයි. අපේ හිත වේගවත්කම නිසා දෙපැත්තක් වෙනවා. සමහරට බුදුන් වඳිනව උඩින් යටින් සිතුවිලි යන. ආන් ඒ වගේ දැන් සති නිමිති හිත තියාගත්තට සිහිය පිහිටලා තියෙනවා හැබැයි ඒ අරමුණු බාහිරට යන්න පුළුවන්. ඒ නිසා සිහිය පිහිටලා පිහිටුවාගෙන අස්වාස ප්‍රස්වාසයට දැනුමින් ඉන්න. මේ දෙක දෙකක් මේ දෙකෙන් හිතේ වැඩ දෙකක් කරනවා. එකක් අභ්‍යන්තරව තියෙන සිතුවිලි වළක්වනවා, එකක් බාහිරට යන්න තියෙන ඉඩ වළක්වනවා. මෙන්න මේ ඕක ඇත්තටම තියෙන්නේ වර්තමාන මනෝවිද්‍යාවෙන් ගත්තාම උඩු හිත යට හිත කියලා විස්තර කරනවා ඩෙල්ටා ස්ටා කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි. බෞද්ධ ක්‍රමයට ඔකට කියන්නේ භවංග සිත සහ ద్వාර චිත්තය කියලා. තව පැත්තකින් ගත්තාම ඒකත් හේතුවක් තව තියෙනවා සිත සහ සිහිය කියලා. අරමුණු හිතනවා සිහි කරනවා කියලා මේ නාම ධර්ම වල ගති දෙකක් ආන් ඒකේ ක්‍රියාකාරීත්වයේ තියෙනවා ඒකෙන් හින්දා හිතට පුළුවන් යමක් හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් මම වෙන දෙයක් සිහි කරනකොට වෙන දෙයක් හිතෙන්න පුළුවන් වෙන දෙයක් හිතනකොට වෙන දෙයක් සිහි වෙන්න පුළුවන් මෙන්න මේ නිසායි අපිට එක දෙයක් කරනකොට තව දෙයක් යටින් යනවා එතකොට හිත සංසිඳෙන්නේ මේ සත්‍ය නිමිති තියාගෙන ආනාපාන සතිය වඩන්න හෝ මේ විදිහට නුවණින් කරන්ද සිහි සහ නුවණ කියලා දෙකක් තියෙනවා. ආනාපාන සතිය කිසි වෙලාවක සිහියට හිටවන්න කියලා නැහැ. ඒක තියෙන පජානාති නුවණින් දකින්න. පරිමුඛං සතින් උපට්ඨිතෙත් හොඳට සිහිය පිහිටුවා ගන්නද සිහිය පිහිටුවාගෙන සෝ සතෝ අසසති සතෝ පසසති සිහියෙන් ආස්වාද කරන්න සිහියෙන් ප්‍රසවාස කරන්න දීකං වාසසන්තෝ දීකං අස්සසානිති පජානාති දීර්ඝ කොට ආස්වාස කරනවා දීර්ඝ කොට ආස්වාස කරනවා කියලා නුවණින් ගන්නවා. නුවණ. ඒ කියන්නේ පොල් දෙකේ හිත තියාගෙන ආස්වාස වෙන ප්‍රස්වාස වෙන බවට නුවණින් ඉන්නවා. මෙන්න මේ විදිහට කරනකොට ඇතුළත විතර්ක සංසිඳනවා හිත බාහිරට යන්නේ නැහැ. හැබැයි හිත වේගවත් නම් මේ වගේ භාවනාවක් කරලා නැතිනම් බඳු ආධුනික කෙනෙකුට ආනාපාන සති භාවනාවත් වඩන්න ගොඩාක් අමාරුයි. ඒ වගේ වෙලාවකදී මම කෙටි ක්‍රමයක් කියලා දෙන්න මේවා අත්දැකීම් වලින් එක ඒ වගේ උපායක් කළාම මේ වගේ සතිපට්ඨානාදී භාවනාව කරගන්න මට්ටමට සිතුවිලි වල රළුකම අඩු කරගන්න පුළුවන්. ඊට සතිපට්ඨාන භාවනාව ටිකක් දුර කරගෙන යනකොට අන්න අර ආයතන වෙන් කරන එක ටික ටික හඳුනා ගන්න පුළුවන්. එහෙම නැතුව කෙලින්ම අතෙන්ට එන්න බෑ. මේ විදිහට ආනාපාන සති භාවනාව කරන්න. ඒ වගේම සති නිමිති හිත තියාගෙන ආධ්‍යාත්මික බාහිර කයට නැඹුරු වෙලා කයේ ඇත්තක් බලන්න. කුණු පොකොටස් වශයෙන් හෝ දොත්ින් සාකාරව වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ බලන්න. ඔය දෙකම බැරි නම් මම පොඩි උපායක් කියලා දෙන්නම්. ඒ තමයි ඔය වගේම සති නිමිති හිත තියාගන්නවා. හිත තියාගෙන ඉත්තිකිසෝ ගාථාව සජ්ජායනා කරන්න හුරු වෙන්න පෙරපසු මනසට චුට්ටක්වත් එහාට මෙහාට යන්න බැරි වෙන විදිහට. ඒ කියන්නේ ඉතිකිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා මේ උදින් සත්‍යයනා කරන ගම යටින් එක එක දේවල් හිතෙන් වෙනදට හිතෙනවා. එහෙම හිතෙන්ද නොදී තමන්ම හොඳට සති නිමිති හිත තියාගෙන දැනුම් සහගතව ඉඳගෙන ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා තමන්ම හිතනවා තමන්ම කියනවා තමන්මම දන්නවා. ඒ කියන දේ තුලම ඒ පිළිබඳව දැනීම ඇති වෙන විදිහටම කියනවා කියන දේ තමන්ම දන්නවා. තමන්ම දන්න දේ තමන්ම කියනවා. කියලා ඒ කියන දේ තුලම සිහිය රඳවගෙන දැනුම රඳවගෙන ඉතිරි සෝගාන්තව සජ්ජායනා කරන්න. සතිනේ චිරිතාව. මේ වගේ විනාඩි 5ක් කරනවා එක චුට්ටක තහකට යන්නේ නැතුව කියන තැනක. ආපහු අහකට ගියොත් විනාඩි 5 තුල අපවිතරින් එහාට යනවා ආයෙත් විනාඩි 5 පටන් ගන්නවා මොකද අපි කියමු විනාඩි 4යි තත්පර 30ක් එක චුට්ටක්ව සිත අහකට යන්නේ නැති වෙන්න ය අන්තිම තත්පර 30 දී බුදු ගුණ සිහි කරනකොට හිත අහකට ගියනම් තාම දක්ෂමද ආයෙත් මොලෙන් ගම විනාඩි 5 ඔය විදිහ විනාඩි 5ක් එක චුට්ටක්වත් පෙරපසු අහකට එන්නේ නැතුව ගාථාව තුලම සිය තබාගෙන කියන්න පුළුවන් වෙන්නේ ඉන්න විනාඩි පහ හොඳටම ඊට පස්සේ ආනාපාන සතිය වඩන්න ඕන. අන්න ඒ වගේ කරන් කරන්ද මෙන්න මේ විදිහට එකතන පෙදගෙන සති නිමිති ආනාපාන සතිය වඩන්න. එපා වෙන්න දෙන්න එපා. විනාඩි 10ක් හරි 15ක් හරි හිත වලලා දෑ වගේ කම්මැලි වගේ හිතෙනවා නම් අමාරුවෙන් කරන්නට ටක් ගල නැගෙන්නේ. නැගිටලා හිතාමතාම සක්මන් කරන්නේ නැත්තම් මොන හරි තියෙන වැඩ කටයුත්තක් කරන්න කළා එතකොට හිතේ එපා වෙන්නේ. ආපහු එනවා. කසාය බොන්න වගේ අමාරුවෙන් කිසි වෙලාවක බකන්න එපා. ටික දුරක් යනකම් කසාය බොන්න වගේ. හැබැයි ටිකක් එහාට ගියාට පස්සේ හරි මේකේ අත්දැකීම් ලැබෙනවා. මේ හිතේ හිතේ කතා කරන ගතිය අඩු වුණාම ඕගොල්ලන්ට නිවනින් මෙපිට මේ ලෝකයේ තුල මේ ජීවිතයේ දැනෙන සහනය මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි සහනයක් දැනෙනවා. අපිට තේරෙනවා අපේ ජීවිතේ පෙර පසු මනස. ඉස්සර අපිටම වෙහෙස පිනිස දුක පිනිස අපහසු පිනිස පවතින සිතුවිලි උපදිනවා. උපදිනකොට බඩපපුව පිච්චෙනා වගේ දැනෙනවා. අපරාධය අරක කිව්වේ අරක කළේ මෙහෙම වුනේ මේ රැවටුනේ ওই විදිහේ සිත් මේ ආනාපාන සති කමඨහන් නැත්නම් මේ චිත්ත සමතේ මෙලොවම තියෙන ආනිසංශය. ඒ වගේ විතරක උපදින ගතිය ඉබේම නතර වෙනවා. එහෙම සිතුවිලි උපදින ගතිය ශ්‍රමිකවම නතර වෙනවා. ඒ නිසා ඇති වෙන සහනය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ වගේ ටික ටික ටික ටික චිත්ත සමාධිය පිණිස පවතින කමඨහනක් වඩන්න මම ඒ වගේ කමඨහන් වඩන ආකාරයන් කියලා තියෙයි. මම විතරක් නෙමෙයි බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඇත්තටම දක්ෂව මේ සතිපට්ඨානෙ ඒ වගේ සමතකම තම වඩන ආකාරයන් කියලා තියෙනවා ලියපු පොත්තියේ ඈ ඒවා එකක්වත් අඩුපාඩු හෝ වැරදි නැහැ ඒවා අපි ගන්න ඕනේ ඉතින් මේ ඥාන දර්ශනේ කොටස එකතු කරගෙන ඒ රටේ ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ගිහි අය ඔය හිත වඩන සමාධිය ඇති කරගන්න ක්‍රම ගැන ලියලා තියෙන ක්‍රම උදව් කරගෙන ටික ටික චිත්ත සමතය ඇති කරගන්න උත්සාහවත් වෙනවා. අපි දන්නවා ඒකේ අර්ථය. අරමුණක් ඉපදුණු ගමම්ම සිහි වෙනකොටම අද දවසේදී ඒක ඇත්තදල හිතින් කීම් කිරින් කෙරිලා ඇලිලත් ගැටලා තිවරයි. ඔන්න ඔය gati අඩු වෙනවා හිත මේ සමතේ තුලින්. එහෙම වුණතුනේ අපිට අරමුණු වල ඇත්ත බලාගන්න පුළුවන්. ඒ සඳහායි මේ කියන උත්තරේ තියාගන්න. එතකොට කොතනින් කවුරු මොන විදිහට කියලා දුන්නත් ඒ ක්‍රමයේ වඩන්නේ අපි මෙන්න මේ වගේ තැනකටයි කියන එක දන්න නිසා. අපිට ක්‍රමයේ තුල ගැටලුවක් නැහැ. ඒ විදිහට සතිපට්ඨානෙ වඩලා ටිකෙන් ටික හඳුනගන්න උත්සාහවත් වෙන්න අර සීත කරන දොර ඇරලා තියෙද්දි ඇඟිල්ල ඔබල පෙන්නවා වගේ සහේතුකව මෙන්න මේ නිසා නිදෙනවා කියලා කියන්නේ කියලා. මෙන්න මේ නිසයි දැකපු දේ නිරුද්ධයි කියලා කියන්නේ. දැන් මම සිහි කරනකොට මනස ධර්මාරම්මන මනෝවිඤ්ඤාණය තියෙනවා. දැන් ඇහත් රූපේ චක්කු විඤ්ඤාණයක් නැහැ. මේ දෙකම එකවර තියෙන්න මනෝවිඤ්ඤාණය නම් තියෙන්නේ මනෝ සම්පස්සයක් නම් චක්කු විඤ්ඤාණය චක්කු සම්පස්සිය දැන් නැහැ. ඒ හින්දායි මම දැකපු දේ නැහැ කියන්නේ. කියලා සහේතුකෝප්පු කරලා පෙන්නන්න. එතකොට මේ කොච්චර ඇති බවට සජීවීව වෙලා තියෙන මේ ලෝකයේ අයිස් කැටය අවුලි තිබ්බහම යම්සේ දිය වෙයිද ඒ වගේ දිය වෙලා යයි මේ ලෝකේ දිය වෙන්න ඉතර වෙලා යන්න ඒක සහේතුකව පෙන්න සහේතුකව පෙන්වන එක නිකන් නෙමෙයි අතීතේ නිරුද්ධයි කියන්නේ මේ හේතු ටික නැති වෙනකොට නැති වෙන නිසා නිකන් නෙවෙයි අනාගතය ආවේ නැහැ කියන්නේ මේ හේතු හැදුලා නැහැ කියන කමින්ද වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ නිකන් නෙමෙයි මේ ප්‍රත්‍යයෙන් උපන්න දේ මේ ප්‍රත්‍ය නැතුණු නැති වෙන නිසා කියලා පෙන්නන්න. එච්චරයි. ඒ ඇත්ත දැක්කොත් ඕගොල්ලෝ බුදුහාමුදුරු දේශනා කළ නිසාවත් නෙමෙයි ඒක පිළිගන්නේ මේක අපේ ජීවිතයෙන් අපි දකින ඇත්තක් කියන තැන දකිනවා එදාටයි බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාව ඇති වෙන යන්නේ සුවක්ඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේ මනාකොට මේ ටික දේශනා කරලා තියෙනව නේද කියලා. මොකද ඒක තමන් තුළින් දකින්න එක. ධර්මය කියන්නේ පුතේ ශාස්ත්‍ර අහන්න යනවා වගේ වැඩක්. ඒ කියන්නේ දැන් අපි ශාස්ත්‍රයක් අහන්න ගියොත් ඒ ශාස්ත්‍රකාරය ශාස්ත්‍රකාරයාගේ දෙයක් කිව්වොත් හරිද වැරදිද කියලා අපි දන්නවද? සාත්‍රයක් හරි හෝ වැරදි කියලා අපි කියන්නේ කොහොමද? අපි කාගෙන් හරි සාත්‍රයක් අහන්න ගියාම සාත්‍රය හරි નિયමිත කියුණා කියලා කියන්නේ කොහොමද? එයා අපි තුලම තියෙන දෙයක් පෙන්වුවෝ. අපි කියමු මම සාත්‍රය අහන්න ගියා. ඔබ වහන්සේගේ පන්සල ඉස්සරහා මේ වගේ ගහක් තියෙනවා නේද? ගෙදර මේ ආවාස මේ වගේ කාමර තියෙනවා නේද? කියලා කියනකොට කියනකොට ඇත්තටම මම මා තුළට මං ඉන්න පරිසරයට ආදේශ කරගන්නවා. කියන කියන දේ තියෙනවා වුණොත් හරි වුණොත් මං ඒ සාත්‍රය හරි කියනවද නැද්ද? හරි කියනවා. කියන කියන දේ ආදේශ කරලා බලනකොට මට බලන්න තැනක් නැත්තම් ගැළපුණේ නැත්තම් කියනවද හරි කියලා නැහැ. එහෙම නැත්තම් තමන් ආවේ නැති වෙච්ච බඩුවක් හොයන්න නේද? කියලා ඇත්තටම තමන්ගේ සිද්ධිය කියනකොට කියුණා නම් හරි කියනවනේ. ඒ වගේ මේ අහන අහන ධර්මයේ Taman තුලට යොදාගෙන බලන්න. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝ නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි දකින්න. දකින්නකොට පෙන්නකොට Taman තුලින් පෙනුණු ඇත්තයි නේද මේ? ඇත්තයි නේද මේ කියලා සත්‍යතු භගවත ධම්ම භාගතුන් වහන්සේ මනාවකට දේශනා කළා තියෙන එක සාත්‍රය හරියට කියලා තියෙනවා වගේ. එහෙම බුදුජන් වහන්සේගේ ධර්මයේ ගුණ දැන පැහැදීම යුක්ත වෙන්නේ. එයා තමයි එයාගේ ශ්‍රද්ධාවට තමයි කියන්නේ මොකද්ද? සම්ප්‍රසාදන ලක්ෂණ සං උපක්ඛන්දන ලක්ෂණ සද්ධාන යුක්තයි. එහෙම නැත්නම් අවිච්ඡින්න ප්‍රසාදය කියලා කියන්නේ නොසැලෙන නොකඩෙන ශ්‍රද්ධාව යුක්තයි කියලා. ඉතින් මොකද ධර්මයේ දැකලා ඇතිවෙන ශ්‍රද්ධාව. ඉතින් ඒක දකින්න ඒ තරම් අපහසු නෑ. නුවණ තියෙනම් අපිට මේ ජීවිතේම මේ දුක්ඛාගත සසර විතර කරගන්න පුළුවන්. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු දෙනාටත් මතක් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්මය ලැබුණු තියෙන මේ ශන සම්පත්තිය අයින් කරගන්න එපා. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ ධර්මසේනාධිපති වහන්සේ. ඒ සරියුත් මහරහතන් වහන්සේ තිරුවන් පාණ්ඩ යන්නේ සැල වෙලා අපි හැම දිනාටම අපි හැම දිනාම නියෝජනය කරමු. එදායේ මහ සංඝ රත්නය ආරමුණු කරමින් ප්‍රකාශයක් ප්‍රකාශ කරනවා. උභේන මිදම් මරණමේව නාමරණම් පච්චාවා කුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජගාති උභේන මිදම් මරණමේව දෙපස්සින්ම මරණයයි. නාමරණං පුරේවා පච්චාවා පුරේවා නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත මේ ධර්මයේ හැසිරෙන්න මා විනස්සත විනාශ වෙන්න එපා කනෝවා මා උපච්චදාති. ක්ෂණ සම්පත්‍ය ඉක්මවා ගන්න එපා කියලා මතක් කළා. උභේන මිදම් මරණමේව දෙපසින් මරණ මැරිලා උපන්න ඉපදලා මැරෙනවා. නොමරීමක් පෙරවත් පසුවත් නැහැ. ඒ හින්දා ඒ සරියුත් මහ රහතන් වහන්සේගේ අවවාදයත්මක කරමින් මේ ක්ෂණ සම්පත්තිය වර්ධවා ගන්නට එපා. දීර්ඝ සසරේ බොහෝ දුක් කැමති වෙන්නෙක් වෙන්න එපා. සසර ගොඩාක් කල් යන්ට හදන කෙනෙක් වෙන්න එපා. ඇස් ඇතුව නොවන ඇතුව ලැබු ජීවිතේ පරිහරණය කළා අහිංසක ලෝකයාගේ ඇස් දෙක පාදලා මේ කෙටි කාලෙන් ප්‍රයෝජනයක් ගන්න බුද්ධිමත් වෙන්න ඒ සඳහා හැම දිනාටම මේ දේශනාව හේතුපනිශ්චය වේවා කියලා ආශිර්වාද. හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් පහල කරගත්තා මේ සීලෝම කුසල් ලෝක සම්බුද්ධ ශාසනයත් මේ තුනවත් මේ සීල දනාලා ආරක්ෂා කරන ශාසන මහා මුගිෂ්ඨකාරක සිද්ධියුම ඉතින් අනුමೋದන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය ප්‍රතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිතා චරන් රක්칸තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවානං පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ඒ වගේම සියලු දෙනාම සිද්ධ කරගත්තා මේ සියලුම කුසල ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ වගේම කරන කින් ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න මේ කුසල් හේතු පාරමී වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සැනසෙත්වා කියලා අපි තුමු සමු ඒ වගේම අපි සීල් දෙනාගේ ශාසන ඥාතිත්වයෙන් අපවත් වූ දාල ගුරුදේව උතුමන් වහන්සේලාත් ඒ වගේම දමාපිය ගුරුවරයා ආදී මේ පරිලෝකීය අවසල් දිනාම සිහිපත් කරනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල භූමියේ දරුවන්ගේ ඒ මේ පරිලෝකීය වර්ග પરම්පරාගත ඥාතීන්ද මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච සිළු දිනාගේ කලුරිය කලාව ඥාතීන් සිළු දිනාම සිහිපත් කරගන්නට අපි සියලු දෙනාම සිද්ධ කරගත් අවශීල කුසල් මේ ඥාතින්ට අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඥාතින් දුකක සිටින දුකෙන් අතෙන් දිසපත් භාවපත් වීමෙන් ඒ අයද ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනිසන සත්‍වා වෙන අදහස් ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාතිනම් හෝ සාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතෝ සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඒ වගේම මේ පින්වත් සීලෝම දිනාටත් මේ පින්වත් සීල දිනාට මේ සත්ක්‍රියාව સિદ્ધ කරගන්නට එන්නේ ඉඩ අවස්ථාව සලසලා ඉන්නට නැහැට ගෙවල් දොරවල් යන්තා සිටිනම් ඒ සෑම දිනකටත් මේ පින්වත් සීලෝම දිනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගෙන් මෙලොව ජීවිතවලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුර වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද වේවා සාර්ථක වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේ සංසේ පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්මයන් උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා සුපත මුවන්දනා කරගන්නට අභිවාදන සීලස නිච්ඡං වද්දා ප්‍රචා චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍ෝ සම්බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු